හොඳයි පෙරුවන් සරණයි සීලුම් දෙනාම සාදුකාරය පවත්වන්න මාත් එක්කම নমස්කාරය කියන්න අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ අම්මා සම්බුද්දස්ස කතමාච භික්කවේ ආසවා දස්සනා පහතබ්බා ඉද භික්කවේ අසුතවා පුතුන්ජනෝ අරියානං අදස්සාවී අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවී සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ මනසිකරණී ධම්මේන නප්පජානාති අමනසිකරණී ධම්මේන නප්පජානාති සෝ අමනසිකරණී ධම්මේ නප්පජානන්තෝ මනසිකරණී ධම්මේ අප්පජානන්තෝ යේ ධම්මාන මනසිකරණීයා තේ ධම්මේ මනසිකරෝති යේ ධම්මා මනසිකරණීයා තේ ධම්මේ න මනසිකරෝති තී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි අපි ගිය පොය දවසේ ආරම්භයක් ලබා ගත්තා මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය වර්ගයේ සඳහන් වෙන දෙවෙනි සූත්‍රයේ එහෙමත් නැත්නම් මේ සබ්බාසව සූත්‍රය ගැන ධර්මදේශනාවක් කරන්න ඒ ධර්මදේශනාව පවත්වන්න තීරණය කරපු වෙලාවේ මට හිතුණා මේ ධර්මදේශනාව අවශ්‍ය නම් එක දවසකිනුත් කරලා ඉවර කරන්න පුළුවන් අවශ්‍ය නම් මේ කොටස් කොටස් දීර්ඝව සාකච්ඡා කරන්නත් පුළුවන්. ක්‍රමිකව දහම් දැනුමක් ඇති කරගත්ත කෙනෙකුට මේ සබ්බාසව සූත්‍රය කියන එක බොහොම ගැඹුරු සූත්‍රයක්. ඒ වගේම යෝගාවචරයේ මේ සබ්බාසව සූත්‍රය පරිහරණය කරනවා නම් ඒක අර දහම් දැනුම ලබා දෙන පැත්තෙන් උඹ විතරක් හිතලා කරලා හරියන්නේත් නැහැ. ඒ වගේම බොහොම කොටින්ම කියලා දැම්ම කියලා මේ සූත්‍ර දේශනාව එකපාරටම තේරුම් ගන්නත් බෑ. මොකද හේතුව තනි කරම අරෂ්ඨාංග මාර්ගය හකුලවලා වචන දෙක තුනකින් පෙන්නනවා ඒවා ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. දීර්ඝව දීර්ඝව සාකච්ඡා කරගෙන ගියොත් කිසිම කෙනෙකුට මේකේ මුල මොකද්ද මැද මොකද්ද අග මොකද්ද කියලා තේරුම් ගන්න බෑ. ඉතින් මේ ඔක්කොම සලකලා බලලා එක්තරා මධ්‍යස්ත ක්‍රමයකට මේ සූත්‍රයට සාධාරණයක් කරන්න අපි තීරණය කරගත්තා ඒකේ එක් කොටසක් අපි ගිය පොයේ දවසේ සාකච්ඡා කරගන්න යෙදුණා. ප්‍රධාන වශයෙන්ම මේ සූත්‍රයේ සම්බන්ධයෙන් දත යුතු පදය තමයි ප්‍රධානම පදය මේ ආශ්‍රව කියන එක. ආසව පාලියෙන් ආශ්‍රව කියනකොට මං හිතන හැටියට මන් නිවැරදි නම් ඒක සංස්කෘත හුරු විදිහකට තමයි ඒ ආශ්‍රව කියනකොට අපේ සිංහල භාෂාවට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ පදේ විස්තර කර ගන්නට ඕන. ආශ්‍රවය අනුශය කියන මේ දෙක කිස් ගහින් වෙනස් වෙන දෙයක්. අප්‍රහීන භාවේ එමන් දැන්නා පුරුදු විදිහට පහළ වෙනවා පුරුද්දක් එබ්බැහියක් විදිහට මේ ආශ්‍රව පහළ වෙනවා අනුසය කියලා කියන්නේ ක්‍රියාත්මක නොවිච්ච නිදිගත් මට්ටමේ තියෙන එක්තරා ස්වභාවයක් ඒක තාම ඇවිස්සিলা එළියට ඇවිල්ලා එහෙම නැහැ ඒවා ඔය නිරුක්ති පෙන්නකොට ඔය කටුකුරුන්දී ඥානානන්ද සවින්නාසේ සමග අපි සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සවින්නාසේ ලස්සන නිරුක්තියක් දෙනවා. අනුසේති අනුශය කියන වචනේ දෙකට කඩලා උන්වහන්සේ කියනවා අනුව සයනය කරන්නේ අනුශයයි කියලා. ඉතින් ඒ සීලයෙන් සමාධියෙන් ශික්ෂණයක් ලබාගත් කෙනෙකුට තමයි ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ අනුශය මට්ටමට අත තියනවායි කියලා කියන්නේ. හරියට නිකන් අපේ ලොකු සවින්දාසී කියනවා මේ හමුදා කැම්ප් එකක ආයුධ ගබඩාවට ඇතුල් වෙනවා වගේ දෙයක්. තනි කරම අපේ ජීවිතේ පෞද්ගලිකම පැත්ත ආශ්‍රව අනුසය ගැන කතා කරන්න ගියොත් හරියට කතා කළොත් ගොඩක් දෙනෙක් තරහ වෙනවා. මොකද හේතුව මෙයා මේ අපේ පෞද්ගලික ජීවිතවලට ඇඟිලි ගහන්න එනවා. අපිව පාලනය කරන්න හදනවා. අපිව පහත් කරලා සලකන්න හදනවා කියලා ඔන්න වගේ අදහස් පවා මේ බනහනයන්ට මතුවෙන්න පුළුවන්. ඒ තරම් ඒ ආශ්‍රව කියන එක අපේ ජීවිතවලට අපේ ඇබ්බැහි වලට එමත් දෙන්නම් කොටිම කියනවා නම් අපේ මේ පෞද්ගලික ලක්ෂණ අපේ හැටි කියලා අපි කියන්නේ අන්න ඒක ඒක මක් කරලවත් වෙනස් වෙනවට ඒක කවුරුවත් ඇවිල්ලා වෙනස් කරනවට අපි කැමති නෑ. අපිට ඕනේ අපිට ඕන විදිහට ජීවත් වෙන්න. ඒ දන්නේ නැහැ මේ ජීවත් වෙන විදිහේ අවසානය දරන්න බැරි මහා දුක්ඛ ස්කන්ධය. ඒ ආශ්‍රව නැගී ඉඳලා ක්‍රියාත්මක වෙලා ගිහිල්ලා අපි මේ සසරට ඇද දමලා මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේවට වටලා අපිව දුක් විඳවමු බලයි යනකොට කවුරුවත් කරපු වැරද්දකුත් නෙමෙයි අපි කරපු වැරද්දකුත් නෙමෙයි මේවායේ මේ ක්‍රියාත්මක භාවය ප්‍රථමයෙන්ම තියෙන්නේ අපි මේවා දන්නේ නැති හින්දා ඒ වගේම මේවා දකින්න නැති හින්දා මේවා දකින්න මේ ලෝකේ කිසිම අධ්‍යාපන ක්‍රමයක් ලෝකේ विद्यमान වෙලා නැහැ. ඒ වගේම කිසිම ප්‍රඥාවක් මිනිස්සු හඳට ගියාට නවීන නිර්මාණ කෙරුවට බුදුරජාණන් වහන්සේ ඒව කතා කරන්නේ අවිද්‍යා පච්චයා සංඛාරා කියන තැනකින්. ඉතින් අපි අපිට ඒ විද්‍යාදීන් নানা ප්‍රකාර ප්‍රතිඵල ප්‍රයෝජන ලැබුණට මේවා අනිබ්බානාය සංවද්දති ප්‍රයෝජන ගත්තර කමන්නේ හැබැයි ඒවෙන් නිවන් දකින්න එහෙම බෑ. ඒකයි කියන්නේ මේව දකින්න පුළුවන් ප්‍රඥාවක් ලෝකය තුල ඇත්තේ නැහැ විද්‍යමාන වෙලා. මේ මොලේ වර්ධනය කරන්න සෑහෙන අධ්‍යාපන ක්‍රම තිබුණත් මේ හදය හදවත විවෘත කරනවාය කියන තැන ඒකට මේ අධ්‍යාපනයෙන් ලැබෙන පිටු වහලක් නැහැ. මුතින්දී අපිට අවශ්‍ය වෙන්නේ හදවත විවෘත කරන්න. එතකොට මේ ආශ්‍රව කියනකොට ආශ්‍රව හතරක් පෙන්නනවා කාමාසව භවාසව අවිච්ඡා ආශ්‍රව කියලා සූත්‍රයේ තුනක් පෙන්නනවා අභිධර්ම ක්‍රමයට දිත්තාසව කියලා තවත් ආශ්‍රවයක් වෙන්නනවා. එතකොට අපි කලින් ওই දවසේ ආශ්‍රව ගැන යම් හැඳින්වීමක් කරගත්තා කෙටියෙන් ආයිත් අපි ඒක අලුත් කරගත්තොත් කාමාශ්‍රවය කියලා සාමාන්‍යයෙන් කියන්නේ සරලව මතක තියාගන්න මේ උත්තර 100ට 100ක් සාධාරණ නැති වෙන්න පුළුවන්. බොහොම සරලව මතක තියාගන්න කාමාශ්‍රවය කියලා කියන්නේ මට මේ මහත්යව හේමන්ත මහත්ය කියලා පේනවනම් කොටින් මේක කාමාශ්‍රවයක්. අන්න ඒ වගේ තැනකින්. එතකොට මේ ලෝකේ වස්තු යංකින්චි රජනීය වත්තු කාම ඒ කියන්නේ මේ සිත් ඇලවිය යුතු වස්තුන් එහෙම නැත්නම් යම් දෙයක් කැමැති වී මර්ථේ ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් ඉඩකඩම් යනාදී වශයෙන් ඔය ඇත්තන තේරුම් ගන්න පුළුවන් tamunට තමාව පවා ආශ්‍රවයක් වෙලායි තියෙන්නේ ඒ වගේ මේවා ඔක්කොම කාම ආශ්‍රව කියන ගණේටයි යන්නේ. කාම ආශ්‍රව කියන ගණේටයි මේවා යන්නේ. එතකොට භව ආසව භව ආසව කිව්වහම පැවැත්ම පැවැත්ම පිළිබඳ ආශ්‍රවයක් වෙන්නේ මේ පැවැත්ම පැවැත්මක් කියලා එකක් අපි මේ දකින හින්දා ඇත්තටම භව කියනකොට අර්ථ දෙකකින් පෙන්වන්න පුළුවන් එක භවයක් තමයි මේ අපි දන්නා කියන භවයේ භව ආශ්‍රවේ කන්දානම් පාතු භවෝ ස්කන්ධයන්ගේ පහළවීම වශයෙන් ඒ ಜಾතිවල ඉදීම වශයෙන් ඒ ධර්මානුකූලව පින්නන භවය ඒක වෙන එකක්. අපි මේ දන්නා කියන භවය පැවැත්මක් තියනවා වාගේ අපිට මේ හිතෙන ගතිය පැවැත්මක සේයාවක් අපිට තියෙනවා. එහෙමත් නැත්නම් කොහොමද ඒක කියන්නේ? ඒක යම්කිසි ප්‍රත්‍යක්ෂයක් අපිට තියෙනවා අපි මාගේ ඇස් ඉදිරිපිට යමක් තමුන්ගේ ඇස් ඉදිරිපිට යමක් පේනවන ඊදී ඔය ඇත්තන්ට ප්‍රත්‍යක්ෂයක්. ඔය ඇත්තු දැනගත්ත දෙයක්. ඔය ඇත්තු දන්න දෙයක්. මේ කවුද? මේ හේමන්ත මහත්තයා. එතකොට එයා අතන ඉඳගෙන ඉන්නවා. එතකොට මේ පැවැත්ම එහෙම කෙනෙක් ඉන්නවා එතන දෙයක් තියෙනවා කියන තැනින් සිද්ධ වෙන්නේ යම් පැවැත්මක් තමයි මේ පෙන්වන්නේ. මායාකාරී එක්තරා පැවැත්මක්. අන්නේ මායාකාරී පැවැත්ම එහෙමත් නැත්නම් ඒ මායා ස්වභාවය පෙන්වන්නේ නැතුව ඒවායේ තියෙන හර නැති ගතිය බාල බොළඳ ගතිය පෙන්වන්නේ නැතුව අපිට හැසිරෙන්න පුළුවන් ගමන් කරන්න පුළුවන් කතාබස් කරන්න පුළුවන් වැඩ කටයුතු කරන්න පුළුවන් වගේ නිකං ලෝකයක් භවයක් පැවැත්මක් පෙන්ඩන මේ ස්වභාවයම භව ආශ්‍රව කියන ගණීතයි යන්. ඔය දෙක එකට එකතු වුණාම සාමාන්‍යයෙන් සරල අදහසක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ශබ්දයක් ඇහෙනවා නම් අපි හිතමුකෝ දැන් පාරේ වාහනයක් යනවා. අපිට හිතෙනවා පාරි වාහනයක් යනවාය කියලා. එතකොට අපිට පුළුවන් ඔන්නම් ගිහිල්ලා ඒ වාහනේ බලන්න. එතකොට ඒ වාහනේ දැක්කහම ඒ වාහනේ බොහොම වටින කියන එකක් නම් මෙහෙම දෙයක් මට තිබ්බොත් හොඳයි කියලා අනාගතේට තව මොහොතක් ජීවත් වෙන්න නිවන් නොදැක අපි මේ නිවන් නොදෙක එක මොහොතක් ඉදිරියට ඇදලා යන්නේ මෙන්න මේ භව ආශ්‍රවයේ හින්දා. තවත් විදිහකින් කියනවා නම් අපිව මේ ජීවත් කරවන්නේ මේ ඉදිරි මොහොතක් සම්බන්ධයෙන් පවත්වන ලබන එක්තරා බලාපොරොත්තුවක්. සාමාන්‍යයෙන් කියනවා අපි ජීවත් කරවන්න බලාපොරොත්තු කියලා ඒක කියපු මිනිස්සයා මොන තීරුමින් කිව්වද කියන්න දන්නේ නැහැ. කොහොම හරි මේ බලාපොරොත්තු එතනින් ගියාම මේ අදිෂ්ඨාන අපේ මේ තියෙන ආසාවල් අපේ මේ තියෙන පරමාර්ථ සියල්ලක්ම වැරදි විදිහටයි පාවිච්චි වෙලා තියෙන්නේ. ඒ නිසා කාමාශ්‍රව උපදිනව භවආශ්‍රව උපදිනව කාමාශ්‍රව භවආශ්‍රව කියන මේ දෙකම උප්පත්තිය ලබන්නේ අවිද්‍යාව නිසා අවිච්ඡා සමුදයෝ ආසව සමුදයෝ අනිත් පැත්තට ආසව සමුදයෝ අවිද්‍යා සමුදය මේ අවිද්‍යාව නිසායි මේ ආශ්‍රවයක් හටගන්නේ. එහෙමත් නැත්නම් ආශ්‍රව නිසායි මේ අවිද්‍යාව හටගෙන තියෙන්නේ මේවා අඤ්ඤමඤ්ඤ වුණොන්ට උපකාර වීම වශයෙන් බොහොම සහයෝගයෙන් මේ සංසාරේ පුරාවට අපිත් එක්ක එනවා. දිත්තාශ්‍රව කියලා කියන්නේ සත්වයේ පුද්ගලයේ පිළිබඳ තියෙන යම්කිසි අදහසක් දැන් ඕක ඔය ඇත්තන්ට විස්තර කරනවට වඩා බොහොම ලේසි මදුරුවෙක් මරන්න හදපු මොහොතක් ගැන කල්පනා කරලා බලන්න මදුරුවෙක් මරන්න නම් සත්ත්ව සංඥාවක් පහළ වෙන්න ඕන. එතකොට සත්ත්ව සංඥාව කියන්නේ මොකක්ද කියලා ඔයත් අන්ට ලේසියෙන්ම දෙක ගන්න පුළුවන්. සතෙකුට කෑම ටිකක් දෙන්න යනකොට පන්සලට දානයක් දෙන්න යනකොට තව කෙනෙකුට ගහන්න පයින්නකොට බනිනකොට කාටද මං මේ බනින්නේ ඔන්න ඔතන සැඟවිලා තියෙනවා දිත්තාශ්‍රවේ සත්වයාය පුද්ගලයාය කියලා අපි වචන වලින් කොච්චර කිව්වත් ඒක තමුන්ගේ ජීවිතයෙන් දකින්නට ඕන. අන්නේ හිතේ තියෙන ඒ පසුබිමේ තියෙන අදහස එන සත්වේක් මිනිස්සෙක් යනාදි වශයෙන් ඒක තමු තමුන්ට පෞද්ගලික විදිහට තමයි ඒව වැටහෙන්නේ. තව කෙනෙක්ගේ එකක් තව කෙනෙකුට සාධාරණ වෙයිද කියලා කියන්න බෑ. 100%ක්ම සාධාරණ වෙන්නේ නැහැ කියලා නම් කියන්න පුළුවන්. ඒත් අර කරුණු කාරණා අපි ලිහෙලා ලිහෙලා අරගන්නව නම් අපිට යම්කිසි අදහසක් ඇති කරගන්න පුළුවන් මේ ආශ්‍රවය කියන එක කොයි වගේද කියලා යම්කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්. එතකොට ඒ බණ ඇහිීමත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ආශ්‍රව දුරු කිරීම වශයෙන් භාවනා කරනකොට එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පෙන්නලා දෙනවා මේ අයෝනිසෝ මනසිකාරයයි යෝනිසෝ මනසිකාරය කියන මේ දෙක දෙක්කේ නැත්නම් එයාට මං මේ ආශ්‍රව දුරු වීමක් පණවන්නේ නැහැ කියලා. මේ දෙක දන්න මේ දෙක දකින කෙනාටයි බුදුරජාණන් වහන්සේ විසින් ආශ්‍රව ධර්ම දුරුවීම අනවන්. ඥානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. මහණෙනි මම දන්නා දකිනා කෙනාටයි මේ ආශ්‍රවයන්ගේ දුරුවීමක් කියන්නේ. නෝච අජානතෝ අපස්සතෝ. එහෙම නැතු මේ දෙක දන්නේ නැති කෙනෙකුට කෙලෙස් දුරු වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ නම් කියන්නේ නැහැ. ඉතින් ඔයත්ොන්ට මේ කාරණා වලින් තේරුම් ගන්න පුළුවන් අපි විපස්සනා භාවනාවක් කරනවා නම් අපි මේ භාවනාවේ හැඩ ගැසිය යුතු පැති අපි බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන ගමන් මාර්ගයක් තිබෙද්දී අපි කැමැත්තෙන් තමුන්ගේ ඡන්දයෙන් මානයෙන් ආදීන් අගතියට ගිහිල්ලා මේ වටිනා මනුස්සාත්ම භාවයේ යෝගාවචරීකුත් වෙලා වැඩ වරද්ද ගන්න හැටි දැක ගන්නත් පුළුවන්. මොකද මේ ශාසනයේ පළවෙනි ආශ්‍රව ප්‍රහාණය පෙන්නලා දීලා තියෙන්නේ දස්සනා පහතබ්බ. අත්ති භික්කවේ ආසවා දස්සනා පහතබ්බා. මහණෙනි ආශ්‍රව වර්ගයක් තියෙනවා දැකීමෙන්මයි දුර වෙන්නේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ ආශ්‍රව අහසින් කඩාපාත් වෙන විදිහට දුර වෙලා යන්නේ. ලේ පිට, උණු පිට වර්තමාන වශයෙන් තමා වශයෙන් මේ ආශ්‍රව දත යුතුයි. මේ ආශ්‍රව දැනගන්න නම් යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද? අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ කුමක්ද කියලා දැනගෙන ඉන්නම ඕන. කැමැති වුණත් අකමැති වුණත්. එහෙම නැතුව මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. මේ ප්‍රතිපදා ඉදිරියට යාමක් සිද්ධ වෙන්නේ. නමුත් අනුපුබ්බ සික්කා අනුපුබ්බ ප්‍රතිපදා අනුපූර ශික්ෂණයක් තියෙනවා අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා ටිකෙන් ටික ටිකෙන් ටික ඉදිරියට යන්නත් ඕන ඉදිරියට යන ගමනට අවශ්‍ය කරන අනුග්‍රහ සුතමය සාගච්ඡාදී අනුග්‍රහ සැපීම් වශයෙන් පවත්තන බණත් අහලා තියෙන්න ඕන සීල සමත විපස්සනා වශයෙන් ඔය ඇත්තෝ ඒවැයි යෙදිලා තියෙන්නත් ඕන අන්න එතකොට තමයි ටික ටික මේ ධර්ම කාරණා වැටහෙන්නට පටන් ගන්න. ඒ තරම් නෙමේ තව ඔය සරියුත් මහරහතන් වහන්සේ පෙන්නලා දෙනවා ආසව ආසවංච පජානාති කවුරුන් හරි කෙනෙක් ආශ්‍රව කියන්නේ මොනවද කියලා දන්නවනම් ආශ්‍රව සමුදයංච පජානාති මේ ආශ්‍රවයන්ගේ හට ගැනීමයි කියලා දන්නවනම් ආසව නිරෝධංච පජානාති මේ ආශ්‍රව නිරුද්ධ කර දැමීමේ මාර්ගය කියලා දන්නවනම් එත්තාවතාපිකෝ ආවසෝ සම්මාදිට්ඨිය හෝති මෙන්න මෙපමණකින් එයා සම්මාදිට්ඨිකයි කියලා කියනවා මේ සම්මාදිට්ඨි කියන වචනේ මේ මේ pāli පාඨයේදී එයා ධර්මය අවබෝධ කරලා තියෙන්නට වෙනවා. සම්මාදිට්ඨිකෝ හෝති උජුගතස්ස දිට්ටි. ඔහුගේ දෘෂ්ටිය ඍජු භාවයටපත් උනාය කියලා කියනවා. උජුගතස්ස දිට්ටි ආගතෝ ධර්මයේ නොසැලෙන සද්ධාවෙන් අවිච්ඡප්පසාද ඒ සද්ධාවෙන් සමන්නාගත සමන්නාගතුනාය කියලා කියනවා ආගතෝ ඉමං සද්ධම්මන්ති ඔහු මේ සද්ධර්මයට සොයාගතයක් එමන් දෙන්නම් යහපත් පැමිණීමක් සිද්ධ වුණාය කියලා කියනවා. එහෙනම් ඔය ඇත්තන තේරුම් ගන්න පුළුවන් මේ ආශ්‍රව සමුදේ දැකීමත් ආශ්‍රව නිරෝධේ දැකීමත් දෙක සිද්ධ වෙන්න යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයක් දෙක දත යුතුමයි මේ වැඩපිළිවෙල අය මේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආසව නිරෝධ ගාමිනී පටිපදා මේ වැඩපිළිවෙල දෙකීමම ආර්යෂ්ටාංග මාර්ගය එහෙමත් නැත්නම් ආශ්‍රවයන් දුරු කිරීමේ මාර්ගයයි කියලා ඔය ඇත්තෝ සුතමේ ඥානයේ වශයෙන් සිතේ දරා ගන්නට ඕන මේක තමයි පාර කියලා. එතකොට මේ ආශ්‍රව ධර්ම ගැන තව අපිට අවස්ථාව ලැබුණොත් ඉදිරියේදී විස්තර කරගන්න බලමු. අපි වේලාව වේගින් ගෙවෙනවා. අපි ගිය පොය දවසේ අපි නවත්තපු තැන අපි ඇත්තටම යෝනිසෝ මානසිකාරය කියන වචනේ ඔස්සේ තමයි අපි පළවෙනි ධර්ම දේශනාව පැවැත්වුවේ යෝනිසෝ මනසිකාරය කියනකොට ඔය චෛතසික ධර්මවල කතා කරන මානසිකාරය නෙමෙයි මෙතන අපි එතෙන්දී අපි මතක් කරගත්තේ නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මානසිකාරය නුවණින් මෙනෙහි කිරීම කියන එකයි අපි එතෙන්දී මතක් කරගත්තේ ඒකට ආදර්ශයක් විදිහට අපි එක්තරා පරියායක් සතිපට්ඨාන සූත්‍ර දේශනාව ආශ්‍රේ ඉදිරිපත් කරගන්න යෙදුනා. කෙටියෙන් ගිය පොයේ දවසේ ආපු නැති ඇන්ට මතක් කරනවා නම් අපි දැන් මුලින්ම යෝනිසෝ මනසිකාරය කියන එක කෙටියෙන් හඳුන්වා ගමු. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීමක්. කොහොමද අසුබ දේ අසුබ වශයෙන් මෙනෙහි කරනවා නම් ඒක යෝනිසෝ මානසිකාර්යය. ඒ වගේම අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා නම් ඒක යෝනිසෝ මානසිකාර්යය. ඒ වගේම අනාත්ම වූ දේ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා නම් ඒක යෝනිසෝ මානසිකාර්යය. එතකොට තවත් විස්තර ඇතුව කියනවා නම් පත මානසිකාරෝ උපාය මානසිකාරෝ කියලාද වචන දෙකක් තියෙනවා. පත මානසිකාර කියලා කියන්නේ මේක තමයි නිවන් දැකීමේ ගමන් මාර්ගය කියලා ඒ පහළ වෙන පත, ඒ කියන්නේ මාර්ගය සම්බන්ධයෙන් පවත්වන මානසිකාරය. උපාය මානසිකාරෝ ඒ කියන්නේ මේ ක්‍රමයෙන් ඇරෙන්න නම් මට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා ඒ නිවන් මාර්ගඵල ලැබීම පිණිස එහෙමත් නැත්නම් ඒවා ලැබීමේ උපාය වශයෙන් පවත්වන මානසිකාර්ය උපාය මානසිකාර වශයෙන් පුරාණාචාර්යවරු පෙන්වලා දීලා තියෙනවා. මේ කාරණාව හිත ගන්න ඕන හින්දා අපි ගිය ওই දවසේ අපි සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කරගෙන මේ ශරීරය අචේතනිකයි කියලා කිව්වා. මේ ශරීරය සිත ඇසුරු කරනවායි කියලා කිව්වා. ඒ වගේම මේ ශරීරයෙන් හිත පැනලා ගියාට පස්සේ වැඩකට ගන්න බැරි දර කොටයක් වගේ විසි කරලා දානවාය කියලා කිව්වා. ඒ කියන්නේ මැරෙනවා. බුදුරජාණන් වහන්සේ මහා නාම කියන ශාක්‍යයාට කියනවා ඒ ස්වභාවය දැකීම රූපේ ආදීනව දැකීමක් කියලා. ඒකත් මේ අස්සේ මතක් කරලා දෙන්න කැමති. ඔය මැරෙනවා වයසට යනවා කියන්නේ රූපේ තියෙන ආදීනවය. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි බ්‍රහ්මණ කුලේ හරි ශාස්ත්‍රීය කුලේ හරි වෛශ්‍ය කුලේ හරි කුමාරිකාවක් ඉන්නවා සුදුත් නැහැ කළුත් නැහැ උසත් නැහැ මිටිත් නැහැ මහතත් නැහැ කිත්කුත් නැහැ තරුණ වයසේ ඉන්නේ මේ සමේ වර්ණේ බොහොම පැහැපත් දැන් මේ කෙනාව දැක්කහම ඕන කෙනෙකුට සතුටක් සොම්නසක් පහළ වෙනවා මේ කතා කරන්නේ රාගය ගැන එහෙම නෙවෙයි මේ රූපේ තියෙන ආස්වාදයේ ඔච්චරයි ලස්සන දෙයක් දැක්කහම හිතට සතුටුයි. මොකද රූපේ රස ගැනීම වශයෙන් උපදින වේදනාව ඒ ස්වභාවයෙන් යුක්තයි. ඒක වෙන දෙයක් මහා ආශ්චර්යමත් කාරණාවක් නෙමෙයි. යකෙක් දැක්කහම අපිට නිකන් හරි අමුතුයි. නිකන් යක්ෂ රූපයක් දැක්කහම ඒ දේව රූපයක් බුදු පිළිමයක් දැක්කහම අපිට හරි ප්‍රියමනාප ප්‍රසන්න භාවයක් ඇති වෙනවා. ඔන්න ඔච්චරයි බුදුරජාණන් වහන්සේ රූපේ ආස්වාදය කියලා පෙන්නලා දෙන්නේ. මේක මෙහෙම දකින එකත් යෝනිසෝ මනසිකාරය. එතකොට රූපේ ආදීනව පෙන්නනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ කුමාරිකාවම කාලයක් ගිහිල්ලා කෙට්ටු වෙලා හම රැලි වැටිලා කළු ලප ශරීරයේ දාලා කුදු ගැහිලා කෙස් පැහිලා දත් හැලිලා විවුල විවුල ඉන්නව දැක්කට පස්සේ එහෙමත් නැත්නම් මේ රූපය මේක තමයි මේ රූපේ තියෙන ආදීනවේ මේකත් යෝනිසෝ මනසිකාරය ඒවං සෝ ඒවං උපසංහරති කියලා ඔය පෙන්නනවා සතිපට්ඨානේ නවසීවතික පබ්බේ දැන් මේ මැරිජ් දැන් ඔහොම වයසට ගිහිලා කවදා හරි මැරෙනවනේ. ඒකත් මේ රූපේ තියෙන ආදීනවයක් ඒ මැරිච් එක ඔහු සංසන්දනය කරලා බලනවලු සෝ එවං උපසංහරති එවං භාවි මටත් කවදා හරි මෙහෙම වෙනවනේ එවං ධම්මෝ මේ ධර්මතාවය මටත් පොදුයිනේ එවං අනතීතෝති මමත් මේකෙන් මිදුනේ නෑනේ කියලා එයා යෝනිසෝ මනසිකාරයක් සංසන්දනයේ කොට බැලීම සිද්ධ කරනවා. දැන් මෙහෙම අපි ගිය සතියේ විස්තරයතු කතා කරගත්තා සෝනට ගිහින් දානවා සත්තු කනවා ඊට පස්සේ ඇට කටු ටික විතරයි ඉතුරු වෙන්නේ එතකොට තව කාලයක් යනකොට මේ ඇට කටු කොටසින් කොටස වෙන් වෙන්න පටන් ගන්නවා ඒ ඇටකටු වෙන් වෙලා තනින් තන ගොඩ ගැසෙන්න පටන් ගන්නවා. ගොඩ ගැසිච්ච ඇටකටුත් කුණු වෙන්න පටන් ගන්නවා. කුණු වෙච්ච ඇටකටු පොළොවට පස් වෙන්න පටන් ගන්නවා ආයේ. මෙන්න මේක රූපේ තියෙන ආදීනවයක්. ආස්වාද නෙමෙයි ඔය කියන්නේ රූපේ තියෙන ආදීනව. ඒකයි කියන්නේ රූපේ ආස්වාදයේ tikai ආදීනව ගොඩයි කියලා. එතකොට මේ විස්තරේ හොඳට නුවණින් අහන් හිටපු කෙනෙකුට කරුණු තුනකට එළඹෙන්න පුළුවන්. මාගේ රූපය මෙහෙම වෙනවට එහෙම නැත්නම් තමුන්ගේ රූපය මේ වගේ ජරා ජීර්ණ කැත ජරාවක් බවට පත් වෙනවට කිසිම කෙනෙක් කැමති නැහැ. එහෙනම් මාගේ අකමැත්තෙන් සිද්ධ වෙන දෙයක්. එහෙනම් මට මේක පාලනය කරන්න බෑ කියලා ඕන කෙනෙකුට අදහසක් එනවා. ඒ වගේම මේක කුණු වෙනවාය, නිල් වෙනවාය, ඉදිමෙනවාය, ගඳ ගහනවාය කිව්වහම ඉතින් ඇත්තටම මේක සුබයි කියාගන්න බෑ කියන තැනකට එනවා. එතින්ද අපි වැදගත් කාරණාවක් මතු කළා. ওই වැඩිපුර කතා වෙන්නේ නැති ඒ වටිනා pāli පාඨයක්. ඒ pāli පාඨය තමයි නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති කියන වචනේ. අපි අසුචීන් කියලා හඳුන්වන්නේ එක දෙයක් වුණාට බුදුරජාණන් වහන්සේට මේ මුළු ශරීරයේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං කියන මේ කෑලි 32ම අසුචි. මොකද ඔය ඇත්තන්ට හිතා ගන්න පුළුවන් මේ සියලක්ම උපදින්නේ ආහාරයෙන්. ආහාර ප්‍රත්‍යේ මේ විඥානේ මෞකුසට බැසගත්තායින් පස්සේ ඒ නාම රූප දෙකේ කර්මයේ බලයට මේ ප්‍රතිසන්දිය වැවෙන්නේ නැහැ. ඒකට බාහිරින් ආහාරෝණ ඕජට්ටමකං රූප කලාපං ආහාරතීති ආහාරෝ කියලා ඉතින් ඔය කෙරවලක් නැහැ ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට පෙන්නනවා. එතෙන් පටන් මේ මවගේ පියාගේ ධාතු ටික වැඩෙන්නේ ඒ බාහිරින් දෙන ආහාරේ. මේක මේ බාහිර ආහාරේ සැදිච්ච එකක්. බාහිර ආහාරයෙන් නිෂ්පාදනය වෙන්නේ අසූචි හැරෙන්න වෙන මොනවද? නුවණින් බලන්න. එතකොට එතකොට කෙනෙකුට තේරෙනවා මේක අසුබයි කියලා. අපි කිව්ව මේක කෑලි කැඩෙනවා කියලා. වෙන් වෙනවා කිව්වා. දිය වෙනවා කිව්වා. පොළොවට උරා ගන්නව පස් වෙලා යනවා කිව්වා. එතකොට ඕන කෙනෙකුට දකින්න පුළුවන් මේක වෙනස් වෙනවා වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකින්න පුළුවන්. තවත් නුවණින් හිතුවොත් කෙනෙකුට දකින්න පුළුවන් කැඩෙන්නේ නැහැ නොකැඩිච්ච දෙයක්. මෙන්න මේක බොහෝම වැදගත් කාරණාවක්. යමක් පෙර කැඩිලා තිබුණේ නැත්නම් අලුතෙන් ඒ දේ කඩන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ලුච්ඡති පලුච්ඡති ලෝකෝ මේ ලෝකය කැඩුණු බිඳුණු පළු ගැලවෙන දෙයක් කියලා දේශනා කළේ කැඩෙන්නේ නැති බිඳෙන්නේ නැති පළු ගැලවෙන්නේ නැති දෙයක් තියෙනවාය කියන තැනකින් එහෙම නෙමෙයි. ඒකට කියනවා නිත්‍ය සංඥාව කියලා. නෑ මේක පළු ගැලවිලාමයි තියෙන්නේ. මේක වෙන් වෙලාමයි තියෙන්නේ. මේක අනිත්‍යමයි ඒ ස්වභාවය තමයි අපිට ওই බාහිරින් ටික ටික ටික ටික පෙන්눔 කරලා දෙන්නේ. අයිත් අපිට ඒව තේරුම් ගන්න ඕන කමක් නැහැ. උදේට ඉර පායනවා, හවසට බැහැලා යනවා. මේ කුඩා ළමයි ටිකෙන් ටික ලොකු වෙලා වයසට ගිහිල්ලා මැරිලා යනවා. ගස් කොළන් වියලිලා මැරිලා යනවා. මේ ස්වභාවයේ ඒ ස්වභාව ධර්මයේ අපිට මේ ඔය ටික ටික පෙන්වන්නේ ඒකේ තියෙන යථා ස්වභාවය. ඒ යථා ස්වභාවයට ඒ රූප ආපහු ගමන් කරනවා. දැන් එතකොට නුවණින් ඒ කියන දේ ඇහුවනම් යෝන්සෝ මනසිකාරයක් පහළ වෙනවා. මේවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒ ඒ ස්වභාව වලට විරුද්ධව පවත්න යම් මානසිකාරයක් තියෙනවා නම් මෙන්න මේක අයෝනිසෝ මානසිකාරයක් මෙච්චර පිළිකුල් එක හොඳයි කියලා හිතක් පහළ වෙනකොට හොඳට බලන්න දැන් ඔයත් අන්න හොඳටම තේරෙනවා නම් පිළිකුල් යමක් සුබයි කියලා වැටහෙනකොට කොහොමද මේ මෙච්චර පිළිකුල් එක මට සුබ වුනේ මොකක් හරි වැරදි විදිහකට හිතලා තියෙනවා මොකක් හරි මෝඩකමක් මොකක් හරි අවිද්‍යාවක් නිසා තමයි මේ මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. යම් කිසි අවිද්‍යාවක්. මෙන්න මේ තරම් අසුබ දේ මේ තරම් සුබයි කියලා පේන්නේ. ඇත්තටම මේක නුවණින් බැලුවොත් ඔය ඇත්තන්ට තේරෙවි මේ පෙර පුරුද්දටයි මේ දේ සිද්ධ වෙන්නේ. මේ ශරීරයේ නිරන්තරයෙන්ම කෑලි කපලා බලන කොටස් පරීක්ෂා කරන වෛද්‍යවරු ඉන්නවා යම් යම් සේවාවල නියැලෙන අය ඉන්නවා ඒත් ඒගොල්ලන්ට මේ ශාරීරිය ගැන තියෙන ආසාව දුරු වෙන්නේ නැහැ. තව කෙනෙක්ගේ ශරීර සම්බන්ධයෙන් තියෙන ආසාව දුරු වෙන්නේ නැහැ. මොකද හේතුව අර පරණ පුරුද්ද ඔක්කොටම වඩා ලොකුයි. අපේ ගමේ ගොඩේ කතාවක් තියෙනවා ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා. පුදුමයි මේ මේ වචන සිංහල උපසංස්කෘතියට එකතු වුණේ මේ බෞද්ධ ආශ්‍රයමයි. මේ වගේ වචන බර ගානක් තියෙනවා. ඒ වචන එකතු කරලා බලනකොට හිතා ගන්න බෑ ඉස්සර වැඩ සිටපු අපේ ස්වාමින් වහන්සේලා මොන මට්ටම් වල ඉන්නට ඇත්ද කියලා. මෙන්න මේ පුරුද්ද හරිම ලොකුයි අපි. බලන්න මේ දැන් වැටහෙන්නේ මේකයි සුබයි කියලා නම් ඒක අයෝනිසෝ මානසිකාරය. තමුන්ට තේරෙනවා නම් මේ ඊයේ හිටපු මිනිහමයි මේ දැන් ඉන්නේ. වෙන එකෙක් නෙමෙයි. මේ දැන් ටිකකට කලින් හිටපු මිනිස්සයාමයි එළියට ගිය මිනිස්සයාමයි මේ ඉන්නේ. ඇවිදපු, ඉඳගත්ත, සක්මන් කරපු, පරියංග භාවනා කරපු ඒ කෙනා තමයි මේ කියලා හිතනවනම් මේක මේ නිත්‍ය සංඥාවක්. තමා තමුන්ටම දැන් මහ විශාල ආශ්‍රවයක් වෙලයි මේ තියෙන්නේ. විශාල ආශ්‍රවයක්. එතකොට ඒ නිත්‍ය පැත්තෙන් ආත්ම පැත්තෙන් ඔහොම බලනකොට අපිට පුළුවන් සරලව ටික ටික මේ හුරුව කියන එක දැනගන්න. දැන් අපි උදාහරණයක් ගමු. මම අඳුරන්නේ මේ දෙන්නව තමයි මේ දෙන්න එක්කෙනෙක්ද උදාහරණයට ගන්න වෙන්නේ. දැන් හේමන්ත මහත්තයව උදාහරණයට ගන්නවා. ආශ්‍රව සම්බන්ධයෙන් දැන් හේමන්ත මහත්තයව මට පේන්නේ හේමන්ත මහත්තයා වගේ. එතකොට මගෙන් කවුරුර ඇහුවොත් කෝ හේමන්ත මහත්තයා කියලා මං කියනවා මේ ඉන්නේ. එතකොට හේමන්ත මහත්තයාගේ නෝනට හේමන්ත මහත්තයව පේන්නේ මට පේන විදිහටද සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත් මම ගිහින් හේමන්ත මහත්තයාගේ නෝනාගෙන් ඇහුවොත් හේමන්ත මහත්තයා ඉන්නවද කියලා ඔව් සයිනස් හරි. ඔයත්තන් තේරෙනවද මේ මෙතන තියෙන සෙල්ලම මෙතන තියෙන මේ අපි ලොකු සයින්නාසේ කියනවා කනකොට කාපන් මඩ ප්‍රමාණය දැනගෙන කියලා. මේ ලෝකේ තියෙන සෙල්ලමේ හැටි. ද හේමන්ත මහත්තයාගේ පුතාගෙන් හරි දුවගෙන් හරි මං ඇහුවොත් පුතේකෝ තාත්තා ඉන්නවද කියලා ඊට පස්සේ මේ ඉන්නේ එතකොට පුතාට තේරෙන්නේ හේමන්ත මහත්තයා කියලාද නෑ පුතාට තාත්තා නෝනට මහත්තයා මට උපාසක මහත්තයා හේමන්ත මහත්තයාගේ තාත්තගෙන් ඇහුවොත් කෝ හේමන්ත මහත්තයා ඉන්නවද කියලා එයාටත් කියන්න වෙන්නේ පුතා කියන තැනකින් තමයි තාත්තට පුතා. දැන් මේකේ ඇත්ත කොතනද? පුතාද ඇත්ත, උපාසක මහත්තයාද ඇත්ත, ස්වාමි පුරුෂයාද ඇත්ත? කවුද දැන් මෙතන හේමන්ත මහත්තයායි කියන්නේ? ඒත් වර්තමාන වශයෙන් අපිට මේ පෙනෙන රූපේ මටත් එකයි හේමන්ත මහත්තයාගේ නෝනටත් එකයි පුතාටත් එකයි තාත්තටත් එකයි. වර්තමාන හේතුන් සමානයි. ඒ ඵල දැන් අසමාන වෙලා තියෙනවා. අන්න ඒකයි මේ ආශ්‍රව වල අනුසේ වල එක එක්කෙනාට තේරුම් එක එක්කෙනාට සමාන නොවෙන්නේ. නමුත් අපි හිතනවා සමානයි කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ කාමී කියලා කියන්නේ ම සත්‍යය කාමීක සංකල්පයක්. පුතාට මුළු ජීවිතේම පුතාට මුළු ජීවිතේම මේ තාත් තමයි. එහෙම නැතුව පුතාට හේමන්ත මහත්තයාව උපාසක මහත්තයෙක් වෙන්නේ නැහැ. ඒක තාත් තමයි. කැපුවත් තාත්තා. එතකොට නෝනට පුතා වෙන්නේ මේ මහත්තයාමයි. තාත්තට මෙයා ස්වාමි පුරුෂයා වෙන්නේ එයා තනිකර පුතාම. ඒව යවන්න බෑ. මෙන්න මේ ස්වභාවය දකින්න මේ තමු යම් දිනකදී කවද්ද කියන්න දන්නේ යම් දිනකදී ඒකයි කියන්නේ අනමතග්ගෝයම් භික්කවේ සංසාරෝ කුබ්බා කෝටි නපඤ්ඤායති මේව කරුණු විස්තර කරන්න ගියොත් කාල සීමාව මදි වෙනවා දැන් යම් දිනකදී යම් වැරදි අදහසක් ඇති කරගත්තා මොකද්ද හේමන්ත මහත්තයා කියලා. එතකොට ඒක මං කරගත්ත වැරැද්ද. එතිනින් ගිහාම පුතා තාත්තාය කියලා ওই විදිහට ඔය ඇත්තන්ට උදාහරණ මතකයි. ඒ විදිහට මේ හැමෝම දැන් මේක පටලවා ගත්තා. මේ පටලවා ගත්තේ කුමක් නිසාද? හොඳටම පැහැදිලිනේ ඇත්ත නොදකින කම හින්දා කියලා. ඇත්ත නොදකින කමනේ ඇත්තටම මෙතන ඉන්නේ හේමන්ත මහත්තයා කියන කෙනෙක් නම් ඇයි අපි හතර පහ දිනාට හතර පහ දිනක් මෙවෙන්නේ ඇයි අපි මේ මුළු ජීවිතේම මුළු ජීවිතේම ඒ විදිහටම ඒ කෙනාව පීන්නේ ඇයි ඒක දැන් දැන් සතෙක් ඇවිල්ලා දැක්කොත් හේමන්ත මහත්තයා ওই විදිහටම පෙනේ නමුත් ඒ සතාට හේමන්ත මහත්තයා නෙමෙයි බඩගින්න හිටියොත් ඌට හොඳ කෑමක්. එතකොට ඒ ඒ සත්වයින්ද පවා එහෙමයි. විවිධාකාර විදිහට මේ ලෝකෙ තමුන් විසින් මවාගත්ත මායාවක්. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටහ මනෝමය. මනෝමය මේක මනසින් නිර්මාණය කරගත්ත මායාවක් තියෙන්නේ ඒක නොදන්නකම හින්දා ඒ නොදන්නකම කියනවා අවිද්‍යාව කියලා. මේන්න මේ අවිද්‍යාව හින්දා තමයි මේ ආශ්‍රව ධර්ම මතුවලා එන්නේ ආශ්‍රව හටගන්නේ එතකොට මේ අවිද්‍යාව නිසා ආසව සමුදයංච පජානාති මේ ආසරව හට ගැනීම දකින්න පුළුවන්. මේ බොහොම කෙටියෙන් විස්තර කරන්නේ මේවා තව දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු කොටස් තියෙනවා. එතකොට ඒ ආශ්‍රව නිරෝධංච පජානාති කියනකොට ඒ අවිද්‍යාව දුරු වෙනකොට ඒ ආශ්‍රව දුරු වී යාම දත යුතු යනාදී වශයෙන් ඔය ඇත්තන්ට දැනට සරලව අදහසක් මතු කරගන්න පුළුවන්. එතකොට මේ අවිද්‍යාව කියන එක මොකද්ද කියලා දැන් අපි තව පොඩ්ඩක් පැහැදිලි කළොත් ඔය ඇත්තන්ට ඒක බොහොම වටිනවා. අවිද්‍යාව කියලා කියන්නේ දුක දන්නේ නැහැ කියන එක. දුකට හේතුව දන්නේ නැහැ කියන එක. ඉන් මිදීම දන්නේ නැහැ කියන එක. ඉන් මිදීමේ මාර්ගය දන්නේ කියන මේ චතුරාර්ය සත්‍ය නොදැනීමමයි අවිද්‍යාව කියලා කියන්නේ. අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට පළවෙනි කොටස හරහා දුක දන්නේ කියන එක. එතකොට මේ දුක නොදැනද මේ හේමන්ත මහත්තයා කියලා කෙනෙක් මං හදාගත්තේ. දැන් මේක ප්‍රශ්නයක් නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ යනාදි වශයෙන් ඔයත් ඔහල ඇති ඔහොම ලිස්ට් එකක් කියාගෙන කියාගෙන කියාගෙන ගිහිල්ලා ඒ ඔක්කොම දුක් තමයි. ඒත් අපි භාවනාවට උපකාරී වෙන විදිහට මේව මතු කරලා ගන්නවා නම් ඒ ඔක්කොම දුක් තමයි. නමුත් අන්තිමට කියන්නේ මොකක්ද? සංකිච්ඡේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. මෙතන තියෙන්නේ පංචඋපාදානස්කන්ධයක් රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ ටික දුකයි මේක නොදන්න නිසා මේ දුක දැන් හේමන්ත මහත්තයා වෙලා ඉවරයි. මෙන්න මේ හේමන්ත මහත්තයා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කවුරු හරි භාවනා කරනවා නම් අනේ ඒ මිනිස්යාවත් මැරෙනවා ඉපදිනවා ළඩ වෙනවා කියලා ඒක විපස්සනාවේ හිම නෙමෙයි. මේ වරද්දවාගත්ත අරමුණක් මතයි භාවනා කරන්නේ. නිමිති මත විපස්සනා කරන්නේ නැහැ. මන් දන්නේ ඔයත්තන්ට මේ කාරණා වැටහෙනවාද? බොහොම කෙටියෙන් මේ දේශනා කරන්නේ මොකද මේ සූත්‍රයක් දීර්ඝයි. මේ සූත්‍රයත් අවසන් කරන්න ඕන. සෑම දෙයකම අවසානයක් තියෙන්න ඕන. මේ පංච උපාදානස්කන්ධේ නොදැකීම. මේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් විදිහට දැක්කොත් සෝ ඒවං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරොන්ති. ඔහු මේක දුකයි කියලා යෝනිසෝ මනසිකාරය කරනවා. එතකොට දුකට හේතුව මොකද්ද? හේමන්ත මහත්තයා කියන එක දුකට හේතුව වෙනවා. ওই විදිහට මේක දැකීම මේ කෙලෙසෙන විදිහ දැකීම මාර්ගය වෙනවා. දුකින් මිදුනහම මිදුනායේ නිමුත්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කියලා මිදුනායම් මිදුනහම මිදුනාය කියලා ඥානයක් පහළ වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. එතකොට තවත් එක කාරණාවක් කාල වේලාවත් එක්ක තව විනාඩි 5ක් වගේ තියෙනවා. ඒ කාල වේලාවත් එක කාරණාවක් මතු කරලා දෙන්නම්. ඇයි මේ නිමිත්තක් මත භාවනා කරන්නට එපාය කියලා කිව්වේ? නිමිත්තක් මත භාවනා කරන්න එපාය කියලා කිව්වේ නිමිත්ත නිමිත්තමයි ආයි හේමන්ත මහත්තයය කිව්වහම ඒකේ හොදලා ගණ්ඩ දෙයක් ඉතුරු වෙලා නැහැ මම මේ කතා කරන්නේ මම මේ කතා කරන්නේ පුද්ගලයා ගැන නෙවෙයි මේ උදාහරණයක් ගැන හරි හොඳ මහත්තයා අපේ දායක මහත්තයා නිසරණවනේ මම මේ කියන්නේ නිමිත්තක ආයි හොදලා ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ ඒක කෙලෙසිලා අවසానයි ආයි භාවනා කළායි කියලා ඕකෙන් නිවන් දකින්න බෑ. නමුත් ආකින්චඤ්ඤායතනෙට යනකම් යන්නත් පුළුවන්. අන්න ඒකත් ඔය ඇත්ත මතක තියාගන්න මේ ලෝකේ සත්වයක් නැහැ පුද්ගලයෙක් නැහැ කියලා සත්‍යය මත පදනම් වෙච්ච දර්ශනීයම අනිත් පැත්තට දාලා සාස්වත උච්ඡේදයට දාලා සත්‍යයක් පුද්ගලයෙක් නැහැ මම කියලා කෙනෙක් නැහැ කියලා භාවනා කළොත් ඒ ශුන්්‍යත සමාධිය අපිව ආකින් චඤ්ඤායතනයට දක්වාම අරගෙන යනවා. ඒවා සමත පැත්ත. එතකොට අපි භාවනා කරන්න ඕනේ උපාදාන වෙච්ච මේ හේමන්ත මහත්යය කියන නිමිත්ත නෙමෙයි. තව විදිහකින් කියනවා නම් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ දුවා පුතා අතපය කකුල් ඇස කන නාසය දිව ශරීරයේ කී කී අපිට ওই වැටහෙන දේවල් මත නෙමෙයි මේ විපස්සනාව දුවන්නේ. උපාදාන ධර්ම මත නෙමෙයි උපාදානීය ධර්ම මතයි විපස්සනාව දුවන්නේ. දැන් අපි මේකේ තියෙන දෝෂය අරගෙන බැලුවොත් දැන් අපිට අපි පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහ රූප රූප විදිහටම දත යුතුයි. වේදනා වේදනා විදිහට සංඥා සංඥා විදිහට චේතනාව චේතනාවක් විදිහට එතකොට විඥාණය විඥානයේ විදිහට දත යුතුයි. එතකොට මේ නිමිත්තක් වුණොත් මේකට මොකද වෙන්නේ? දැන් මම මේ හේමන්ත මහත්තයා කියන එක දැන් කෑලි පහකට බෙදලා පෙන්නන්න මේ රූපය හේමන්ත මහත්තයා එතකොට දැන් මං කාවද විඳින්නේ? දැන් හේමන්ත මහත්තයා මන් දිහා බලලා දත්කුරු කෑවොත් මට අප්සෙට් වෙනවා. <laughs> එතකොට ඒ කියන්නේ හොඳටම තේරෙනවානේ මං විඳින්නේ මේ රූපය කියලා. එතකොට දැන් වේදනාවත් හේමන්ත මහත්තයා. සංඥාව මොකද්ද මගේ? මං අඳුරන්නේ දැන් කාවද? හේමන්ත මහත්තයා. එතකොට සංකාර චේතනාව හේමන්ත මහත්තයා කියන අදහස ඒකත් දැන් හේමන්ත මහත්තයා. මං දැන් හිතින් දැනගන්නේ කාවද? හේමන්ත මහත්තයා. දැන් රූපෙත් හේමන්ත මහත්තයා වේදනාවත් හේමන්ත මහත්තයා සංඥාවත් හේමන්ත මහත්තයා සංකාරත් හේමන්ත මහත්තයා විඥානෙත් හේමන්ත මහත්තයා වෙලා ඉවරයි. ඒත් මේ පංච උපාදානස්කන්ධවල හේමන්ත මහත්තුරු නැහැ. පංච උපාදානස්කන්ධේ හේමන්ත මහත්තයා ඉන්නවා කියලා දේශනා කළා නෑ. ඒක පංච උපාදානස්කන්ධයේ තියෙන රූපේ නම් රූපේ. වේදනාව නම් වේදනාව. සංඥාව නම් සංඥාව, සංස්කාර නම් සංස්කාර, විඥාන නම් විඥාන. භාවනා කරනකොට මේ ශාරීරී ධාතු කොටස් වැටහෙන්නට පුළුවන්. ඒ ධාතු කොටස් වැටහෙනකොට මේ තමුන්ගේ ශරීරය, මේ සමුන්ගේ අත, කට, බඩ, ඔළුව, ඇහැ, කන කියා ගන්න නැතුව තද ගතියක් පහළ වෙනවනම් ඒක තද ගතියක් විදිහටම මෙනෙහි කරන්න නිමිත්තකට හිත බඳන්නේ නැතුව තද ගතිය කියන්නේ තද ගතිය මිසක් අතපය කටබඩ නෙමෙයි. පඨවි ධාතුවට අතපය නෑ. කටබඩ නෑ, ඇස් කන් නෑ. පඨවි ධාතුව පඨවි ධාතුවයි. ඊට පස්සේ ওই විදිහට රූපේ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කීන මේවා අපි මෙනෙහි කරන්න ඕනේ අන්න ඒ අර්ථ සලකගෙන ධාතු කියලා කියන්නේ මූල ස්වභාවය කියන එක. මෙන්න මේ මූල ස්වභාවයට කිමිදිලා යන විදිහටම ඒ දේ බලන්නට ඕන. අන්න එතකොට පුළුවන් වේවි පටවි ධාතුව කකුලක් වෙන හැටි බලන්න. කොහොමද මේ ආශ්‍රව නැගිටලා වැඩ කරන්නේ? මේක රහත් හිතකින් වගේ බලන්න වෙනවා. මේක උපේක්ෂා සහගත බොහොම උපේක්ඛා සති පාරිසුද්ධි. උපේක්ෂා සති පාරිසුද්ධියකින් මේක රහත් නොවුනත් රහතන් වහන්සේ නමක් වගේ මේක බලන්න වෙනවා. මොකද අවුස්ස ගත්තොත් කරන්න බෑ නිමිත්තකට බැඳෙනවා පරණ සංසාර පුරුදු වලට ඔහේ හිත හිත ඉන්නවා. මේ අර්ථ දන්නේ නැතුව භාවනා කළොත් අර නිමිත්තත් තුළම කැරකි කැරකි කැරකි කැරකි කැරකි කැරකි ඉන්න එක තමයි සිද්ධ වෙන්නේ. මේ වචන පටවි ශාරීරියේ පටවි ධාතු තේනකොට පටවි කියලා නිකම්ම නිකං වචන මාත්‍රයක් මෙනෙහි කරන්න යන්න එපා. මේ වචන දෙන්නේ මේ වායේ තේරුමක් ඇතුව පටවි ධාතුව කියන්නේ මූල ස්වභාවයක් තියෙනවා. ඔය මහායානයේ ලස්සන කතාවක් තියෙනවා. එක හාමුදුරු දෙන්නෙක් භාවනා කරද්දි වෙච්ච වැඩ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කර්මස්ථානයක් ගත්තලු. ඒ කර්මස්ථානේ තමයි කය වයං. කය වයං කියලා කියන්නේ ෂය වෙනවා, වැය වෙනවා කියන තේරුමේ. දැන් මේ දෙන්න විලංගාවට ගිහිල්ලා එක්කෙනෙක් විලෙන් උඩ අනිත් කෙනා විලෙන් යට දැන් දෙන්න කය වයන් කය වයන් කය වයන් කය වයන් කියලා භාවනා කරනවා. එතකොට ඔතෙන් තාවා ගෑනු කෙනෙක් මේ විලෙන් වතුර ගන්න. ආවට පස්සේ දැන් අර මෙලෝ සිහියන් නැතුව කය වයන් කය වයන් කය වයන් කියලා ඉන්නකොට දැක්කා ඒ ගෑනු කෙනා කඹයක් ගැට ගහනවා කලේ. කලේ කඹයක් ගැට ගහලා වතුර එකක් ගන්නවා. එතකොට කලේට පාලියෙන් කියන්නේ ඝට. ලනුවට පාලියෙන් කියන්නේ පට. දැන් මේ හාමුදුරුවෝ කය වයන් කියන එක නැවතිලා දැන් ඝටපටන් ඝටපටන් ඝටපටන් කියනවා. එතකොට අනිත් හාමුදුරුවෝ වතුර දිහා බලාගෙන ඉන්නකොට අර නෙළුම් කොලයක් උඩට ඇවිල්ලා හිටපු ගෙම්බෙක්ට දැක්කා. එතකොට ඒ වතුරේ ඉන්න ගෙම්බව දැක්කහම වතුරට කියන්නේ උදක, ගෙම්බට කියන්නේ බක. ඒ හාමුදුරුව උදකම් බකම් උදකම් බකම් උදකම් බකම් කියනවා. ඊට පස්සේ මේක අහපු මිනිස්සු බුදුහාමුදුරන් ගිහින් කිව්වා මෙන්න මෙහෙම භාවනාවක් කරනවා කියලා ඊට පස්සේ බුදුහාමුදුරුව එන්න කියලා මහණෙනි උඹලට මේ වචනවල තේරුම් දෙන්නේ නිකම්ම නිකං කතා කර කර ඉන්න නෙමෙයි හිත හිත ඉන්න නෙමෙයි මේවේ පොඩ්ඩක් අර්ථ සලකලා බලපල්ලා කියලා බුදුහාමුදුරුව කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළා. ඒ විදිහට අපිත් ඔය උද්දකම් බකම් ගැටපටම් භාවනා කරන්න හොඳ නෑ. ඒකින්ද අර්ථ සලකාගෙන කරන්නට ඕන. ඒ පටවි ධාතෝ පටවි ධාතෝ ආදී වශයෙන් රූපේ හිමයි. වේදනාවත් ඒක කයේ වේදනාව ශාරීරී අංගවලට අදාළ වෙන්නේ නැති වෙන්න අතපය කටබඩ ආදී වශයෙන් යම් කිසිහු නිමිත්තකට අහු නොවෙන්න බලන්නට ඕන. මම මේ නිමිති කියලා කියනකොට මේවායේ සීමාව තව දුරට තියෙනවා පින්වත්නි. කාම නිමිත්තෙන් මිදුණොත් රූප නිමිත්තට අහු වෙනවා. රූප නිමිත්තෙන් මිදුණොත් අරූප නිමිති වලට අහු වෙනවා. තුන් භූමියෙන්ම මිදුණොත් නිවන් දකිනවා. අන්න ඒ විදිහට ඒ අපි වේදනාව ඊට පස්සේ සංඥාව සංඥාව කියලා කියනකොට ගෙවල් දොරවල් යාන වාහන විදිහට හඳුනා ගන්න එක සංඥාවක් ඒ සංඥාව නෙමේ ප්‍රාථමික හඳුනා ගැනීම. ඒක වචනයක තියෙන මුල් ස්වરૂපයක්. එහෙනම් මේ අපි කතා කරන්නේ නාම රූප ශේස්ත්‍රය ගැන. මේ ඒක එක්තරා හැඳිනීමක් විතරයි. ඒක මොකක් හඳුනාගත්තද කියලා එකක් නෙමෙයි. ඒක හැඳිනීමක් ඒ හැඳිනීමට කියන සංඥාව කියලා. අන්නේ විදිහට හඳුනාගත්තේ මොකද්ද කියලා දැනුමක් එනකොටම ඔයත් දැනගන්න ආශ්‍රව පහළ වුණාය කියලා. කොහොමද මේ සංඥා ස්වභාවය ගියක් දොරක් හඳුනන මට්ටමකට පරිවර්තනය වෙන්නේ? මේ අයෝනිසෝ මානසිකාරයේ හින්දා. මේවා තව විස්තර කරන්න ඕන කොහොම හරි ඒ සංඥාව සංකාර කියනකොට චේතනාව චේතනාව කියන්නේ අදහස්ම නෙමෙයි චේතනාව කියලා කියන්නේ සකස් වෙච්චි සහ සකස් කරපු ගතියකින් දකින්න ඕන චේතනාව. සකස් කරන ගතියකින්. සකස් වෙච්චි සහ සකස් කරනවා. එතකොට දැන් මේ ඇහැට පේන්න තියෙන මේ රූපේ වුණත් සකස් කරලයි තියෙන්නේ. චේතනාවකින් සකස් කරනවා. අපි ඒක එකපාරටම හේමන්ත මහත්තයා කිව්වහම මේ අර්ථය වෙහිලා යනවා. නමුත් හොඳට බැලුවොත් මේක සකස් වෙච්ච එකක් ඒ චේතනාව රූපං රූපත්තාය අபிසංකරොන්ති තී සංකාරෝ රූපේ රූපේ පිනිස සංස්කරණය කරන්නේ චේතනාවයි වේදනං වේදනත්තාය සංඥා සංඥාත්තාය සංකාරෝ සංකාරත්තාය රූපය, වේදනාව, සංඥාව, සංකාර, ඒ කියන්නේ චේතනාව, චේතනාව විසින් පිළියෙල කරන එක. ඒ වගේම විඥානේ විඥාන විඥානත්තාය අபிසංකරොන්ති සංකාරෝ. ඉතින් මේවා සෑහෙන විස්තර වෙන්න ඕන. මේ සංකාර සංස්කාර විදිහට අපි දකින්න උත්සාහ කරන්න ඕන. විඥානය කියලා කියන්නේ තනිකර අරූපී ස්වභාවයක් විඥානන ලක්ෂණයෙන් යුක්තයි. ඒ කියන්නේ විඥාණයෙන් දැනගන්නේ සංඥාව. සාමාන්‍ය විඥානයත් එක්ක ගනුදෙනු කරන්නේ චිත්ත සංසට්ඨ ධර්ම කියලා එහෙම ඔය අභිධර්මයේ පෙන්නනවා ඔය මොනවද වේදනා සංඥා චේතනා කොහොම හරි මේ හිතින් දැනගන්නේ අපි සංඥා කියලා කියමු එතකොට ඒ හිත කියන්නේ අරූපී දෙයක්. ඒක දැන ගැනීම කියන ක්‍රියාවෙන් දත යුතුය මිසක් වස්තුවක් විදිහට හැඩයක් සටහනක් පැහැයක් තියෙන දෙයක් එහෙම නෙමෙයි විඥානය කියන්නේ. ඒක එක්තරා දැනීමක් දැන ගැනීමක් ඒ කියන්නේ සංඥාවට වඩා පොඩ්ඩක් සවිස්තරව දැනගන්නවා. සංඥාවෙන් ප්‍රාථමික හැඳිනීමක් කරනවා ඊට වඩා පොඩ්ඩක් සවිස්තරව විඥාණයෙන් හඳුනා ගන්නවා ඒක රළු උදාහරණයක් කිව්වොත් සංඥාව හේමන්ත මහත්තයා නම් විඥාණය දැනගන්නේ හේමන්ත මහත්තයා රතන ඉන්නේ ඔන්න ඔය ඔය ඔය රළු උපමාවෙන් දැනගන්න ඕක තව සුද්ධ වෙන්න නම් සංඥා ප්‍රඥා විඥාන කියන මේ පද තුන විස්තර වෙන්නට ඕන. ඉතින් කොහොම හරි අපේ කාල වේලාවත් අවසන් වීගෙන යනවා. මම හිතනවා මේ පැහැදිලි කරගන්න යෙදිච්ච කරුණු වලින් ඔයත්තන්ට යම් කිසි හෝ යහපතක් වෙන්නේ නැති කියලා ඒ කියපු කරුණු වලින් මොනවා හරි ඔයත්තන්ගේ භාවනා ජීවිතේ අරගන්න තියෙනවනම් ඒවත් අරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනීවා කියලා ධර්ම දේශනාව අවසන් කරනවා. සීල දිනාට දෙපොසත්